පසුබිම පිළිබඳවත් අප ටිකක් දැනගත යුතු තිබෙනවා. දීපංකර පාදමූලෙහිදී නියත විවරණ ලබාගත් සුමේධ තාපසයන් වහන්සේ එතෙන් සිට සංසාරයේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කියන අපි දීර්ඝ කාලයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී කොට ඇති ඒ දස පාරමිතා ධර්ම සමතිසක් කොට සමතිසක් තිනිසක් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට තමා බුද්ධත්වයට පැමිණවලා. ඒකෙන් සම්බන්ධව මොහන්සේ ඒ විශේෂ දෙව්ලොව ඉදීමට කලින් මහන්සේගේ ජීවිතය දක්වා තිබෙන්නේ විස්වන්තරාත්ම භාවයේ ගැසිතිරුවත් බව. ඒ විසතුරු ආත්ම භාවයේදී වහන්සේ දාන පාරමිතාව ධාම උසස් වශයෙන් කිරුවා. ඒ જાතියේදී ඒ විසතුරු අබ්බැවින් චිතව වහන්සේ කුසිත දෙවිලව උපන්. ඒ කුසිත දෙවිලව සංකුසිත නම් දිව්‍ය රාජයන් දෙකද ඒ දිව්‍ය ලෝකෙහි ආයුෂ සම්පූර්ණයෙන්ම ගත එවිටයි වහන්සේ දෙතට දසදහසක් සක්වලින් දිව්‍ය භක්මයන් වහන්සේට එළඹ ආරාධනා කර සිටියේ. දැන් මනුෂ්‍යලෝ මිනිස්ලෝ ඉපද බුදු වෙන්නට කාලවලට. ඒ අවස්ථාවේදී වහන්සේ අර පස් මහා බැලින් බලා ඒ දෙවිලොවෙන් චිතව මාමායා දේවීන් කුස පිළිසිඳගෙන හරියට දසමසකගේ අවෑමෙන් මව් කුසින් දීව ඒ කුඩා කල ශිල්ප ශාස්ත්‍රාධ්‍යය ඉගෙනගෙන සොළොස් අවිවිධ වයසෙහිදී තමන් වහන්සේ මෙන්න එදාම ඒ දිනෙහිම උපන් නාති සම්බන්ධයක් ඇති යසෝධරා කුමාරිකාව සරණ පාවාගෙන අවුරුදු 13ක් ගිහිගෙයි වාසයට සොළසැවිරිදි වයසේදී ඒ විවාහ විදියටපත් 29 වෙනි වර්ෂයේදී උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළා. 13 වර්ෂයක් උන්වහන්සේ ගිහිගෙයි වාසය කළා. ඒ ගිහිගෙයි වාසය කරන ලද කාලයේදී උන්වහන්සේ ලැබූ සැප සම්පත් පිළිබඳව උන්වහන්සේ වදාළා. ඒ උන්වහන්සේට රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන වාසාද තුනක් තිබුණා. ඍතු තුනට. එහි උන්වහන්සේ ඒ උඩුමහලින් බිමට බසින්නේ නැතුව සිටි බව ප්‍රකාශ කරනවා. උන්වහන්සේ ඍතු පහතු කිරීම සඳහා සන්තෝෂ කිරීම, ප්‍රීතිමත් කිරීම සඳහා සූර්ය වාදන සංගීත ආදී පැවතු කිරිස වශයෙන් දක්වලා පිරෙන්නේ නිප්පුරිසේහි කුලියේහි කියලා. නිප්පුරිස කියන්නේ පුරුෂයන් නැති ස්ත්‍රීන්ගෙන්ම සමන්විත. ඒ සූර්ය වාදන ආදී පවත්වා තිබෙන්නේ උන්වහන්සේව මේ සතුටු කරන්න ප්‍රීතිමත් කරන්න. උන්වහන්සේව දිවිගෙහිම රඳවන්න. ඒ කිසිදු කරුණකින් උන්වහන්සේව දිවිගෙහි රඳවන්නට බැරි දෙතුන් ගන්නවා උන්වහන්සේ ඒ විද්‍යාම ක්‍රීඩාව සඳහා පිටත්කදී අවස්ථාවකදී උන්වහන්සේට දක්නට ලැබුණු පූර්ව ලිපි ඒ මහලු මිනිස්සේ මෙලේ මල සිරුරක් අන්තිමට ඒ ශ්‍රවණ මේ දේශය මහන්සියට දක්නට ලැබුණා ඒ දක්නට ලැබුණු දිනෙහිදී තමයි මහන්සේ අදහස් කළේ අදිෂ්ඨාන කරගත්තේ අදම ගිහිගෙයින් ඉක්මනවා. එතෙන් ඒ ගිහිගෙයින් ඉක්මෙන්න ගිහිහින්න තමා වහන්සේට වහන්සේගේ එකම පුත්‍රවක් උපන් රාහුල කුමාර. ඒ අනිවුඩේ ලැබුණු හැටියේම තමා වහන්සේ ප්‍රකාශ කළේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං ඒ බැඳීමක් ඇති උනායි මොහොන්ත ප්‍රකාශ කරේ. බන්ධනයේ කියන්නේ ගිහි බන්ධනය. ඒ ගිහි බන්ධනය තවත් දැඩි වුණා කුටිකගේ ඉපදීමෙන්. ඒ තුමහන්සේ මේ අභිෂ්ඨානය අතහැරීම. ඒ පුරා මාලිකාවට පැමිණ ඒ අවිනිෂ්ක්‍රමණය කිරීම සඳහා ඒ තමන්ගේ රතාචාර්යාව චන්න කියන අමාත්‍යාව අශ්වයා පිළියෙල කරන්නට කියලා. උන්වහන්සේ අන්තිම වරට ගිහින් දී අන්තිම වරට වගේම මුල් වරට Tamanගේ පුත්‍ර රත්නය දැක බලාගත් අදහසක් ඇති වුණා පුතු ගන්නට. එහෙත් එහෙම කළා නම් මේ ගමනේ යන්නට ලැබෙන්නේ නැහැ. නිසා බුදු වී ආපසු පැමිණෙන පුතු බලනවායි කියන අදහස ඇති කරගෙන වහන්සේ එතෙන් පිටත් වෙනවා. ඒ ගමන බොහෝම කියන්නට පුළුවන් කකුල බොහෝම බර අවස්ථාවක් මේ කියලා ඒ අවස්ථාව. එතනින් පාදය ඉවතට ගත්තේ තා අමාරුවෙන් කියනවා. පුත්‍රස්නේහේ පිසක්. ඒ කිරීමකොට වහන්සේ ඒ අන්තක නම් අශයායි පිළිවෙල කරන්නට කිව්වේ ආශීර්වාද නැග ඒ නිරන්තරා නදී තීරේ අනුමා සංකත නිරන්තරාවනේ නිරන්තරා නදී තීරේ ඇදින එය තරණය කොට ඒ කේසත් ඡේදනය කළා හිත ඒ කපාගෙන ශ්‍රමණ දේශය ලබාගත්තා ඊළඟට උන්වහන්සේ දැන් ඒ දිවිගේ අත්හැරලා පැවිද්දටපත් වූයේ කවර අදහසකින්ද කියන එක සැලකන්න. තමන් වහන්සේගේ සෙවීම පිළිබඳව උන්වහන්සේ දේශනා කර තිබෙන්නේ හිං කුසල ගවේෂී කියන්නේ. හිං කුසල ගවේෂී කියන්නේ කුසල් යන කවරේද මොනවද මේ කුසල් කියන්නේ? මේ සසරට සත්වයන් බැඳ තබන යමක් වේනම් ඒවා කඩා බිඳ දමන ගමන්නේ කෙසේද කියා විශ්වාගෙන කියනවා ඒ ගමනේ ඉදු මහන්සේ එවත් ප්‍රසිද්ධව සිටි ඒ තාපස ප්‍රවිද්‍යාව ලබාගෙන ප්‍රසිද්ධව සිටි ඒ වගේම බොහෝ දෙන සාස්ත්‍රීන් හැටියට සලකාගෙන තමන්ගේ ගෝල පිරිස් බොහෝමයක් සිටි ඒ තවුසන්වත් ඇසුරු කරා ඒ ඇසුරු කළ තවුසන් අතර ඊටාම ප්‍රසිද්ධ දෙදෙනා තමයි ආලාරකාරාම උද්දකරාම පුත්තු. ඒ අය වෙතටත් උන්වහන්සේ ගිහින් ඔවුන්ගේ ආගම ඔවුන්ගේ සමය ඔවුන්ගේ ඒ පිළිවෙත ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඒ ආලාරකාරාමයන්ට පමණක් නෙවෙයි ශ්‍රද්ධාව තිබෙන්නේ තමන් වහන්සේට ශ්‍රද්ධාව තිබෙනවා වීර්යාදී ධර්ම සමන් වහන්සේටත් තිබෙනවා. ඒ නිසා ත්‍යාලාරකාරාම තමාන්ගේ සමෙහි ඉගෙනගෙන මේ පිළිවෙත අනුගමනය කොට යම් තැනකට යම් තත්වයක් ලබාගෙන තිබේ නම් ඒ තත්වය Tamanටද ලබා ගන්නට පුළුවන් කියලා ඔහුගෙන් ඒ පිළිවෙත පිළිබඳව දැනගෙන ඒ අනුව පිළිපද නොබෝ දවසක උන්වහන්සේ ශබ්ද සමාපatti උපදවා ගත්තා. ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන සතරත් අරූප ධ්‍යාන තුනක් සිත් ලබාගන්න. ලබාගෙන ආලාරකාරාම වෙත ගිහින් ඒ බව ප්‍රකාශ කර ප්‍රකාශ කරලා ඇහුවා තවත් ඔබගේ ශාසනයෙහි ඊට එහා තව මොනවක් තිබෙනවද කියලා නෑ මේ තමයි නිෂ්ඨාව ඉතින් මේ මේ නිෂ්ඨාව මේ විදිහේ කෙනෙක් ලබාගත්ත එක ගැන ඒ ආචාර්යවරයා බොහොම සතුටු වෙනවා සතුටු වෙලා නවතින්නට ඉදී අපගේ ශිෂ්‍ය පිරිස බෙදාගෙන අපි පරිහරණය කරමු. ඒ තුමාන්සේ පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැත්නම් තමන් වහන්සේ සොයන දේ නෙවෙයි මේ තිබෙන්නේ. ඒ නිසා එයත් ඔහුත් අත්හැරගිහින් ඊට වඩා ප්‍රසිද්ධ වෙන සුචි උද්දක රාමපුත්‍රයන් වෙත. උද්දක රාමපුත්‍රයන් වෙත ගිහින් ඔහුගේ සමීපගෙන ඔහුද ලබා තිබුණේ අෂ්ට සමාපත්තියම ලබා ගත්තා. මේව සංඥා නා සංඥායතනයක් ලබා ගත්තා. ඔහුගෙන් දැස්සේ. ඔහු කියව තමන්ගේ සාසනය මේ පමණයි කියන්නේ. ඊට එහා දෙයක් නැතේ. ඔහුගේ ආයාචනය තමන්ගේ ශිෂ්‍ය පිරිස එහෙම පිටින්ම බාර දෙන්නේ. ඒ ශිෂ්‍ය පිරිස එහෙම සම්පූර්ණයෙන්ම බාර දෙනවා. කටයුතු කරගන්නවා. මහන්සේ ඒක පිළිගන්නේ නැතුව ඔහු අත්හැරලා දුරියල් දනව් දෙයි දුෂ්කර ක්‍රියාව පටන් ගන්නවා ඒ දුෂ්කර ක්‍රියාව පිළිබඳව තමන් වහන්සේම ප්‍රකාශ කර තිබෙනවා මහා සීහනාද සූත්‍ර ආදී එහෙම සූත්‍රවල මහන්සේ ප්‍රකාශ කර තිබෙනවා මහන්සේ ශරීරයට කොයි තරම් මේ කාලෙදී දුක් දුන්නද එය වෙන කිසිදු දුෂ්කර ක්‍රියා කරන කෙනෙකු එබඳු දුෂ්කර ප්‍රතිපත්තියක් බුරලා නැහැ. ඒ කාලෙම තමන් වහන්සේට උපකාරීව සිටියේ. පස්වඩ තවුසන්. ඒ පස්වඩ තවුසන් ඒ තවුස් භාවයට සමුන්නේ සිද්ධාර්ථ කුමාරයන් අවදා හෝ ගීගේ අත්තර දාලා යනවයි වහන්සේ ලෞතර බුද්ධත්වයට පැමිණෙනවයි ඒ ඒ ලෞතර බුද්ධත්වයට පැමිණෙන පැමිණ උන්වහන්සේ ධර්ම දේශනා කිරීම ආදී අපට සහභාගී වන්නට අපට ඒවා අසන්නට ලැබෙන්නේ නැත කියලා අර මහන්සේ පිළිබඳව අනාගතයේ ප්‍රකාශ කළ බමුණන් තමන්ගේ පුත්‍රයන්ට කීවා ගිහිල්ලා මහාන වෙන්න තාත්ත ප්‍රෝඥාවෙන් පැවිදිව ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම බලාපොරොත්තු වෙමින් සිටින්නට ඉතින් ඒ නිසා මේ පස් දෙනා කොණ්ඩඤ්ඤ භද්දේ වප්ප මහානාම අස්සජී කියන ඒ පස් දෙනා වහන්සේට බොහොම උපකාරීව සිටියා. මොකද ඔවුන්ගේ ප්‍රවෘත්තියත් අනාගතයේ පිළිබඳව උන්වහන්සේ ගැන කරතිවන ප්‍රකාශයක් ගන්නවා. ඒ නිසා වුන් හිතුවා පිළිගත්තා ඒකාන්තයෙන්ම මේ උතුමා බුදු වෙනවා. ඒ බුදු වීම සඳහා වුන් පිළිගෙන තිබුණු ප්‍රතිපත්තිය තමයි ඒ දුෂ්කර ප්‍රතිපදා. දුෂ්කර ක්‍රියාව. ඒ නිසා වුන් බොහොම කැමැත්තෙන් උන්වහන්සේ ළඟින් ඇසුරු කරමින් උපකාර කරමින් සිටියා. ඒ සිද්ධාර්ථ ගෞතම තාපසයන් වහන්සේට පෙන්වනවා. මේ කොයිතරම් මේ දුෂ්කර ක්‍රියාව කළා. තමන් වහන්සේ බලාපොරොත්තු වන ඒ අර්ථයට මොන විදිහකින්වත් කිට්ටු වෙන්නේ නැති බව පෙන්වනවා. ඒ නිසා මේ නෙවෙයි ප්‍රතිපදාව විය යුත්තේ කියලා. ඒ ශරීරයේ දැඩිසේ දුක් වීම නවත්ත. ආහාර පාන ගැනීම නොකරනවා. ඒකත් අවස්ථාවේදී මේ පස් දෙනා පස්වද සෞසම් මහන්සියව අත්හැරලා තිබුණා. ඔවුන්ගේම වචන වලින් කියනවා නම් ඒ මේ බහුල ඒ චීවරාදී සත්‍ය බාහුල්‍යයට උන්වහන්සේ වැටුණා නේද? සත්‍ය බාහුල්‍යය කියන්නේ කෑම පීම ආදී මේවා බොහෝ සෙයින් පරිහරණය කරන්නට උන්වහන්සේ පෙරළුණා. ඒ නිසා ඔවුන් උන්වහන්සේව අත්හැරලා. අත්හැරලා ගින් තමා බරණස ඉසිපතණයට පැමිණෙනවා. මේ දුෂ්කර ක්‍රියාව අත්හල බෝධිසත්වයන් වහන්සේ ඒ සුදුසු ප්‍රතිපත්තිය වූ ඒ මැදුම් පිළිවෙතෙහි පිළිපදයි. ලෞතර බුද්ධත්වයට පැමිණෙනවා. ඉතින් මේ ලෞතර බුද්ධත්වයට පැමිණ වදාළ දිනෙහිදී උන්වහන්සේ තමන් වහන්සේ ලබා තිබුණා අෂ්ට සමාපatti. ඒ අෂ්ට සමාපත්තීන් පාදක කරගෙන ඒ බුදුවන දිනෙහිදී పూర్වේ పూర్ව ප්‍රථම යාමෙහිදී පූර්වේ නිවාසානුස්මෘති ඥානය උපදවාගෙන තමන් වහන්සේ පිළිබඳ වූ පෙර ආත්ම භාවයන් දැල්වා. ඒ තමන් වහන්සේ පෙර ආත්ම භාවයන් වලහි මොන මොන නමකින් සිටියද කොහෙද උපන්නේ මොනවද ගත් ආහාර පාන මොන විදිහේ රූප ශරීරයක්ද තමන් වහන්සේ පැවතුනේ ආදී මේවා දැලුවා. ඒ එක එක ජීවිතයන් පිළිබඳව බැලුවා. ඒ තමයි పూర్වේ විවාසාමි ස්මෘති ඥානයේ කියන්නේ. මධ්‍යම යානෙහිදී උන්වහන්සේ ඒ දිව්‍යං චක්ෂුර විඥානය එහෙනම් චිතූපපාත ඥානය කියන්නේ මේ මම දෙකින්ම සඳහන් කරනවා. ඒ ඒ ඥානය උපදවාගත් චිතූපපාත ඥානය කියන්නේ සත්‍යයන්ගේ චිති උත්පත්ති දක්නා නුවණ. ඉමේවත් බොන්තෝ සත්තා කාය විචරිතේන සමන්නාගතා වචී විචරිතේන සමන්නාගතා මනෝ විචරිතේන සමන්නාගතා රියාමං උපවාදතා විචාදිත්‍තිකා විචාදිත්‍ති සම්සමාදාන මේ කායස්ස භේදා පරං මරණ අපායං දුග්ගතින් විපාතං නිරයන් පන්නා ඉමේවත බොන්තෝ සත්තා කායසිතරිතේන සමන්නාගතා වචීසිතරිතේන සමන්නාගතා මනෝසිතරිතේන සමන්නාගතා රියාමං අනුපවාදතා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨිකම්ම සමාදානා තේ කායස දෝදා පරම්මරණා සුගති සද්දම් ලෝකං පුකන්නා මේ විදිහට දැක්වෙන ඒ මේ සත්වයෝ ඒ මහන්සිය දුතු ඇතම් සත්ව කෙනෙක් කාය දුස්චරිතය කියන කයින් කෙරෙන වැරදි කරලා වාග් දුස්චරිත කරලා මනෝ දුස්චරිත කරලා ඒ හේතු පිටගෙන අපායෙහි උපන් ඒ බව මහන්සිය දැක්කා ඒ මේ සත්වයෝ කාය සුචරිතෙහි යෙදී වාග් සුචරිතෙහි යෙදී මනෝ සුචරිතෙහි යෙදී ආර්යයන් උපවාද නොකොට ඒ සම්‍යක් දෘෂ්ටිකව ඉඳ සම්‍යක් දෘෂ්ටියෙන් කරන ලද කර්මයන් සිදුකොට ඒ සුගතියේ ස්වර්ග ලෝකෙහි දිව්‍ය ලෝකෙහි උපන්නා කියන මේ බව ඒ චතුූපපාත ඥාන කවිත වඩා වෙනස් විදිහකටත් ඒ ඒ ඥානය දක්වා පිළිනවා. යථා සම්මුපගේ සත්‍යේ පජානාම් කියලා පජානාති කියලා කියන්නේ කර්මයේ වූ පරිදි ඒ සත්‍යයන් ඒ ඒ තැන උපදින බව මහන්සේ දැක්කා. එහෙම දැකලා ඊට පස්සේ තමන් වහන්සේගේ දුවන දැන් වහන්සේ උපදවාගෙන තිබුණේ චිත්ත සමාධිය තරම් චිත්ත සමාධියක් වෙන කිසිවකු උපදවලා නැහැ. කිසි කෙනෙක් කිසි කෙනෙක් වෙන කිසි කෙනෙකුට ඒ විදිහේ චිත්ත සමාධියක් උපදවන්නට බෑ. ඒ කියන්නේ සමාධි රසයෙන් ගත්තොත් සමාධිය කියන්නේ සිතේ එකඟ බව, චිත්ත ඒකාග්‍රතාව. ඒ චිත්ත ඒකාග්‍රතාවය වුවද ඒ ඒකාග්‍රතාව වශයෙන් ඉතිබෙන බලා බලකම් විවිධයි. වෙනස්. හරියට අනිත් ධර්ම වගේම. දැන් ශ්‍රද්ධාව කෙනෙකුට තිබෙනවා. ශ්‍රද්ධා කියන මේ ධර්මයේ ගත්තොත් දෙදෙනෙකුට තිබෙන ශ්‍රද්ධාව ශ්‍රද්ධා වශයෙන් එකයි. ශ්‍රද්ධාව කියන ශ්‍රද්ධාවම තමයි. නමුත් ඒ ශ්‍රද්ධාවේ තිබෙන තරාතිරම ගත්තොත් වෙනස් වෙනවා. කෙනෙකුට තිබෙන ශ්‍රද්ධාවට වඩා බලවත් ශ්‍රද්ධාවක් තව කෙනෙකුට ඇති. ඒ වගේ හැම ධර්මයන් පිළිබඳව මේ වෙනස තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැලකෙන විට උන්වහන්සේට ඇතිවන සෑම ධර්මයක්ම පිළිබඳව කිව යුතු තිබෙන්නේ එහි තිබෙන විශේෂත්වයක් ගැන. එය අන්‍ය දැන් උන්වහන්සේගේ උන්වහන්සේට නුවණ තිබෙන. සරිතාම්දුරන්ටත් නුවණ තිබෙන. ඒ නුවණ ප්‍රඥාව කියා ධර්මයක් වශයෙන් ගත්තොත් ආගේ ප්‍රඥාව ප්‍රඥාවම තමයි. ඒ සරිතාම්දුරන්ගේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට තම කොට දක්වන්නට බෑ. ඒ මොකද ඒ පිළිබඳව තිබෙන විශේෂය නිසා. අනේ නිසා වහන්සේට ඇති වුණු ඒ චිත්ත සමාධිය පෙරදරි කරගෙන ඒ පාදක කරගෙන වහන්සේ තමන් වහන්සේගේ නුවණ මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ වූ යථා තත්වය දැන ගැනීම සඳහා එයට යොමු කරනවා. දැන් මේ ස්කන්ධ පංචකයට හිමිව තිබෙන ස්කන්ධ පංචකයක් කෙනෙක් ලැබුවොත් එයට උරුමව තිබෙන අයිතිව තිබෙන අවස්ථා දෙකක් පිළිබඳව උන්වහන්සේ පළමු කොට සැලකුවා. ඒ මොනවාද? ජරාවයි මරණයයි. ඒ ජරා මරණ දෙක ඉක්මවන්නට බෑ. ස්කන්ධ පංචකයක් ලැබූ මොහොතේ පටන් ඒ ජරා මරණ කරා තමයි යන්නේ. ඒ නිසා ඉපදීම හේතු කොටගෙන ඇතිවන ඒ ජරා මරණ කවුරුත් ජීවන දෙයක්. හැමදෙනාම ජීවතුන් අතර සිටින හැම කෙනෙක්ම ජීවන දෙයක්, කැමති නොවන දෙයක්. ඒ කොයිතරම් කැමති වුණත් ඒවාට නොපැමිණ සිටින්නටත් බෑ. ඒවාට පැමිණෙන්නට සිදු වෙනවා. ඒ නිසා මහන්සේ දැල්වා මේ කවරක් කර්ම කොටගෙන කවරක් නිසාද කෙනෙක් මේ ජරා මරණයන්ට පැමිණෙන්නේ. එවිටින් වහන්සේ දැක්කේ අන් කිසි හේතුවක් නිසා නොවේ මේ ජාතිය නිසා. ජාතිය කියන්නේ ඉපදීම නිසා. ඉතින් ඒ ඉපදීම කෙසේද වන්නේ? ඇයි ඉපදීම? කුමක් නිසාද මේ ඉපදීමේ කියන ජාතිය ඇතිවන්නේ? ඉතින් ඒ විදිහට උන්වහන්සේ බැලුවා මේ ස්කන්ධ පංචකය පිළිබඳ තත්වාකාරය ඒ තමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඒ ස්කන්ධ පංචකයේ ඇතිවීම පැවැත්ම කියන මෙයට හේතුවම ධර්මයන් වහන්සේ සොයා බැලුවා. ඒ බැලීමෙන් වහන්සේ දුකේ කුමක්ද? මේ නාම රූපත් ඒ නාම රූප ධර්මයන් උපදවාලන හේතුව. තවත් විදිහකින් කියනවා නම් සප්පච්චය නාම රූප ධර්ම එෙහි සමන් වහන්සේගේ ඒ සුවිසද වූ සමාධියෙන් යුක්ත නුවණ යොමු කළා. තා පිරිසුදු සමාධියකින් යුක්ත වූ සමන් වහන්සේගේ නුවණ ඒ ඡන්ද පංචකයට යොමු කළා. එහෙම යොමු කොට බැලුවා. වහන්සේට පෙනුණා මේ ඊළඟ. දැන් එය කියනවා නම් කිව යුතු දෙන්නේ. හිරෙන ඇත්තක් වක් කවදත් ලෝකයේ තිබෙන සත්‍යයක්වත් ලෝකයෙන් බැහැලා තිබෙන නිසා ලෝකයාගෙන් බැහැලා තිබෙන නිසා කිය යුතුයි ඒක රහසක්. ඒක ඒක විදිහක රහස. උන්වහන්සේගේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ රහස සොයා දැනගත්තා. දැනගත්තා. අන්නේ දැනගත්ත අවස්ථාව තමයි සම්මා සම්බුද්ධත්වය කියන මෙයින් දක්වා තිබෙනවා. කොහොමද ඒක කළේ? දැන් ස්කන්ධ පංචකය පිළිබඳ යථා තත්වය දැකීමේ කියන්නේ මමයි කියා ගනු ලබන මේ පංචස්කන්ධය මමයි කියා ගත හැකි කිසිවක් මෙහි නැත මෙහි පිළිවියේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම කුංජයක් පමණයි එතකොට මේ ධර්ම කුංජයත් ඒ ධර්ම කුංජයන් හටගන්නා හේතුන් උන්වහන්සේ දැනගත්තා. දැනගතා. ඒ දැනගන්නා තුරු තමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳව කෙනෙකුට අත් නොහැරිය හැකි ආලයක් ඇල්මක් පවතී. ස්කන්ධ පංචකය පිළිබඳ ඇතිකපු දුටු කල්හි ඒ ඇලීම නැත්තම් ඒ ග්‍රහණය නිමිනිගෙන අන්න ඒ ග්‍රහණය නිමිලි කරලා උන්වහන්සේ ඒ ඉහළ පිටින්ම ඒ ග්‍රහණයට ග්‍රහණය කියන්නේ ගැනීම අල්ලා ගැනීම කරන යම් ධර්මයක් වේ නම් ඒ ධර්මය ප්‍රධාන කොට ඇති සියලුම ක්ලේශ ධර්ම උන්වහන්සේ ප්‍රහීන කරා. ඒ බවයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ තමන් වහන්සේගේ මේ ප්‍රථම ධර්ම දේශනාවෙහි. ඒ ප්‍රකාශ. ඒ සියල්ලම විස්තර වශයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. එයි එය ඉතා සංක්ෂේපයෙන් කරන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්තයේදී උගන්වා තිබෙන්නේ ඉතාම සංක්ෂේප ඉතාම කොටු දැන් බුද්ධත්වයට පැමිණ වදාරලා තමන් වහන්සේගේ කටයුත්ත නම් සම්පූර්ණයි සමන් වහන්සේගේ කටයුත්තේ කියන ස්කන්ධ පංචකය නැවත නැවත ඇතිවීම දුකක් ඒකයි ඉපදීම කියන්නේ ඉපදීම නැවත නැවත ඉපදීම දුකක් ඒ දුක් වූ ස්කන්ධ පංචකය ලබා දෙවන তৃෂ්ණාව නැමැති වඩුවා සොයාගෙනයි මෙතෙක් කල්මා සසර ඇවිද්දේ. දැන් මේ তৃෂ්ණා නැමැති වඩුවාව දැක්කා ඒ වඩුවා ඊට පස්සේ මට ගෙවල් හදන්නේ නැහැ. ඒ ඒ ගෙවල් හැදීම පංචස්කන්ධ සංඛ්‍යාත ගෙවල් හැදීමට ගනු ලබන පරාල වැනි ඒ ක්ලේශ ධර්ම සියල්ලම වහන්සේ නැති කර දැම්මා. ඒ ධ්‍රුවහේ කියන කණි මණ්ඩල කියන බුදුන වූ මෝහය අවිද්‍යාව සහවලෙන් විනාශ කරලා දැම්මා. එයා ඒ ප්‍රකාශ වන ඒ උදානීකුත් වදාළ ඒ වහන්සේගේ කටයුතු සම්පූර්ණ බවට සිදු වුණු ප්‍රකාශයක්. තමන් වහන්සේ පිළිබඳ දුක නැති කරගත්තා. දුක නැති කරගත්තා කියන්නේ දුක් ලබා දෙන හේතුව නැති කිරීම නිසා නැවත නැවත දුක් ලැබීම නැවතුණා. වහන්සේ උතුම් නිවාන ධර්මය සාක්ෂාත් කරගත්තා. ඒ බවම ප්‍රකාශ කරනවා තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් නිවනට පැමුණාට විසංකාර ගතං චිත්තා තණ්හානං භයං අජ්ජගා තණ්හානං භයමජ්ජගා කියන්නේ තණ්හා ක්ෂයට පැමුණා. ඒ අරහත්වයට එහෙම නැත්නම් නිවනට පැමුණා. අරහත් ඵලයට පැමිණෙන බවනේ උන්වහන්සේ ප්‍රකාශ කළේ. දැන් ඊළඟට තවත් උන්වහන්සේ විසින් කළ යුත්තක් තිබෙනවා. බුදු වීම ගුණා. ඊළඟට තිරෙන්නේ බුද්ධ කෘත්‍යය සිදු කරනවා. බුදු කෙනෙකු විසින් කළ යුතු දෙයක් වේ නම් ඒ දේ කළ යුතුයි. එයයි කරන්නේ. ඒ ගැනයි වහන්සේගේ සිත මන්දෝත්සාහයට වැටුනේ. ඒ මන්දෝත්සාහයට වැටුනේ නිකම් නෙවෙයි වහන්සේ දැක්කා මේ සත්‍යයන්ගේ తත්වය. දැන් මේ ලෝකයේ සිටින අපි ගනිමු දැනුදු බුදු කෙනෙකු ලෝකෙහි පහළ වන කාලයක් නම් පහළ වුණයි කියලා ගන්න එහෙම පහළ වුණා. පහළ වෙලා උන්වහන්සේ ධර්ම දේශනා කිරීමට සෝත්‍රුන් ගැන සලකා බලන විට දක්නට ලැබෙන්නේ අප රට ගැන කියනවනම් අපේ රටේ සිටින අය ඉතින් මොන මොන තරාතිරමක අයද සිටින්නේ මොනවාද මොනවයින් දෙලී පැටලී සිටින අයද උන්වහන්සේ එදා දැක්ක එකට වඩා වෙනසක් ඉදේද කියලා බලන්න. ඉච්ඡේන මේ අධිගතන් අලන්දානි ප්‍රකාශිතු රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ පටිසෝත ගාමි නිපුණං ගම්භීරං බුද්ධසං අනු රාග රත්තාන දක්ඛින්ති සමුක්ඛන්දේනාවට පිච්චේනනේ අධිගතං තමන් වහන්සේ මේ ධර්මයේ අවබෝධ කොට වදාළේ පිච්චේන කියන්නේ බොහොම අමාරුවෙන් මහන්සිය වෙහෙසෙගෙන අවබෝධ කොට වදාළේ ඒ සාවෘද්ධියේ දුෂ්කර ක්‍රියාවම ඒට සාධකයි. දැන් ප්‍රකාශ කිරීමටයි තිබෙන්නේ. එහෙත් රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ. එහෙම ධර්මයේ දේශනා කළා. රාගයෙන්, ද්වේෂයෙන් නැදී සිටින, යට වී සිටින රාගයට, ද්වේෂයට යට වෙලා සිටින මේ සත්වයන්ට නායං ධම්මෝ සුසම්බිදෝ මේ ධර්මය හොඳ හැටි අවබෝධ කළ නොහේ අවබෝධ කරගන්නට බෑ නායං ධම්මෝ සුසම්බිදෝ එහෙම බැරි වීමට කාරණය ඔවුන් රාග ද්වේෂ යන්ගෙන් නැඩිලා ඒක ඒක රාග ද්වේෂ කියනකොට මෝහයත් එතන තිබෙන රාග ද්වේෂ මෝහ කියන මේවායින් බර වෙලා සිටින පිරිසක් ලෝකෙහි සිටින්නේ නායම් ධර්මෝ සසම්බුදෝ ඒ ස්ථාන ධර්මය අවබෝධ කරගෙන අමාරුයි. ඉතින් මේ ධර්මයේ පිළිබඳ තත්වයේ ඊළඟට වහන්සේ දක්වනවා පටිසෝතගාමි ඒ ධර්මයේ අනුසෝතගාමි ධර්මයක් නෙවේ. පටිසෝතගාමි ලෝකයේ තිබෙන තවත් ධර්ම. ඒවා අනුසෝතගාමි. ඒවා ඒ යන්නට අමාරුවක් නෑ. දැන් එහෙම ආගම් තිබෙන්නටත් පුළුවන්. ඒ ආගම පිළිගෙන ඒ ආගමේ උගන්වන පිළිවෙත පිළිපැදීමේ කියන එක අමාරු දෙයක් නෙවෙයි මේ අනුශෝත ගාමී ගමනක යෙදී සිටින මිනිසුන්ට අමාරු නෑ. නමුත් මේ මහත්ගේ ධර්මයේ එන්නේ පටිසෝත ගාමී පිළිවෙත. පටිසෝත ගාමී කියන්නේ උඩුගම් බලා යෑමක්. ගඟේ පහළට වතුර ගලන ජලය ඒ ඉහළ තැන් සිටින් පටන්ගෙන පහළ තැන් වලට ගලනවා. කවුරුවත් කියන්න තෝනේ නැහැ මෙතනයි පහළ මෙතනට ගලන්ද මෙතනයි පහළ මෙතනට ගලන්දයි කියලා ජලයට පහක් තැන් සොයසොයා ගලන බවයි ජලෙහි ස්වභාවය. ඒ වගේ තමයි මේ මනුෂ්‍ය సంతානයක් පුරුදු වෙලා තිබෙන්නේ රාගයට, ද්වේෂයට, මෝහයට යට වුණු පැවැත්මක් ඇතිව සිටින්නට. තවත් විදිහකින් කියනවා නම් මේ ලෝකයේ සිටින ප්‍රත්‍යඥ හැමදෙනාම හැමදෙනාම কৃষ্ণාවේ දාසයෝ තණ්හා දාසයෝ ඒ কৃষ্ণා දාසත්වයට අසුව සිටින මොවුනට কৃষ্ণාවේ දැන්ම කඩාගෙන ඉහළට යන්නට ඉගෙනගෙන පිළිවෙතක ගමන් කිරීම එහෙම ගමන් කොටේ ධර්මය අවබෝධ කිරීම කියන එක බොහොම අමාරු දෙයක් කියලායි උන්වහන්සේගේ සිත ධර්ම දේශනාව කෙරෙහි මන්දෝත්සාහි වුණා. එවිටදී සාම්පති භ්‍රමරාජයා නස්තති වත භෝ ලෝකෝ විනස්තති වත භෝ ලෝකෝ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේගේ සිත ධර්ම දේශනාවට නෙවෙයි නැවී තිබෙන්නේ ධර්ම දේශනා නොකරන්නට. ඒ නිසා ලෝකයේ වෙනසනවා නැති වෙනවා කියලා එහෙම ප්‍රකාශයක් කොට උන්වහන්සේ වෙතට වහා ඇවිත් ආරාධනා කර සිටිය ස්වාමීන් ධර්ම අවබෝධ කරගන්නට පුළුවන් අයත් ලෝකෙහි සිටිනවා. ඒ කෙලෙස් අඩු අයත් ලෝකෙහි සිටිනවා. ඔවුන්ට ධර්මය අසන්නට නොලබුණොත් ඔවුන් පිරිහෙනවා. ඒ නිසා ස්වාමීන් ධර්ම දේශනා කරන්න ආරාධනා. එවිට උන්වහන්සේ තවදුරටත් දැනුව සෝපියන් සොයාගෙන ගියේ. සිවි ඒ සොයන කොට උන්වහන්සේ පළමු කොට බැලුවා. තමන් වහන්සේ ඒ දුෂ්කර ක්‍රියාවට పూర్වයේදී ආශ්‍රය කළ ඒ ආලාරකා රාමෝ. ආලාරකා රාම නුවණැති කෙනෙක්. නුවණ තිබෙන කෙනෙක්. ඒ නිසාම තමයි ඒ දැනටාට පුළුවන්කම තිබුණේ සත්‍ය සමාපත්තිය උපදවන්න. ඉතින් මේ සත්‍ය සමාපත්තිය ඉපදවීමෙන් තෙලින්නේ එලෙස අදි කෙනෙක්. කෙලස් අඩු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ බැලුවා. පළමු කොට මා ධර්ම දේශනා කළ යුත්තේ කවර උන්ටද යා කවර කුටද කියා බලා ආලාරකාරාමයන් ගැන සැලකෙන විට දෙවියෙකු ඇවිත් ප්‍රකාශ කළා ආලාරකාරාම දැන් අත් දවසකට ඉස්සෙල්ලා මැරිමයි. තමන් වහන්සේට සර්වඥතා ඥානය මෙහෙවා බලන විට දැක්කා ඔහු මැරිලා එයින් බඹලොව ඉපද සිටින බව. ඔහුට සිදු වුණේ මහා ඥානියෝ කියලා උන්වහන්සේ වදාරනවා. ඒ කියන්නේ ඔහුට සිදු වුණේ ලොකු විපතක්. හානියක් සිදු වුණේ. ඒ මොකද? ආලාරකාරාම මේ ධර්මය ඇසුවනම් බුදුරජාණන් වහන්සේගේ වහා අවබෝධ කරනවා. එimhe වහා අවබෝධ කළ හැකි නුවණක් තිබුණු ආලාරකාරාමට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අවස්ථාව ලැබුණේ නැත්තේ ඔහු ආයු ඔහුගේ ආයුෂය ඊට හත් දවසකට කලින් අවසන් වී ඔහු අරූප ලෝකෙහි ආකින්චඤ්ඤා යතනෙහි උපන්නේ මහා කල්ප 60000ක ආයුෂ ඇති. එදින් මේ මහා කල්ප 60000 මුළුල්ලෙහි ඔහු එහිම වාසය කරතොත් ඔහුට මොනවාද අහන්නට ලැබෙන්නේ? කිසිවක් අහන්නට බෑ. ඒක මොකද කන්නේ. ඒ අවශ්‍ය ඒවනේ. ඒ ඒ කාලය මුළුල්ලෙහිම හුට ඇසීමේ කන්නේ. ඒ නිසා බණ ඇසීමක් කරන්නට බෑ. එබැවිනි උන්වහන්සේ වදාළේ ඔහුට සිදුවුණේ මහා කාණියක් විපතක්. ඊළඟට අයින් වහන්සේ බැලුවේ උද්දක රාමපුත්‍රයන් ගැන. උද්දක රාමපුත්‍ර ඊටත් වඩා නුවණ ඇති කෙනෙක්යි කියන්නට පුළුවන්. ඔහු අෂ්ට සමාපත්තිලාභී කෙනෙක්. ඔහු පිළිබඳව දැනගත්තේ ඔහු ඊයේ නෑ අදයි ධර්ම දේශනා කිරීමට සෝත්‍රූන් ගැන සොයන්නේ ඊයේ මෙරිලා ඔහු මේව සංඥා නා සංඥාය පුනිත ඔහුට සිදුුනේ ලොකු විපතක් ධර්මය අසන්නට ලැබෙන්නේ නෑ මහා කල්ප 84000ක ආයුෂයක් එහි තිබේ ඊළඟටයි උන්වහන්සේ තමන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරන සමයේදී බොහෝම උපකාරීව සිටි පස්වද තවුසන් පිළිබඳව දැක්ක. ඒ විට උන්වහන්සේ දුටුවා ඔවුහු බරණස 25 වෙනි සිටි. නිසා ඔවුන්ට ධර්ම දේශනා කිරීමටයි බුදුරජාණන් වහන්සේ පා ගමනින්ම වැඩම කළේ. බරණැස 25 වෙනිට වඩින්නට මඟට පිළිපන්. ඒ අතරතුරේදී ලැබුණේ මුන්වහන්සේට මුණ ගැසෙන්නේ උපකනම් ආජීවකයක්. ඒ ආජීවකයාත් සමග ඇති වුණු කතාවක් මේ තුන දන්නවනේ. එතෙන් උන්වහන්සේ ප්‍රකාශ කළා තමන් වහන්සේට ගුරුවරයෙකු නැtei කියන. තමන් වහන්සේමයි අවබෝධ කරගත්තේ. එහෙම අවබෝධ කරගත් මා ගුරුවරයෙක් අසුවලයි කියලා කොහොමද කියන්නේ? ඒක උන්වහන්සේට වෙන දේවල් පිළිබඳ ගුරුවරු සිටියා. එහෙත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳව ගුරුවරු සිටියේ නැහැ. ඒ නිසායි මහන්සේ ගුරුවරු නැති කියනවා. ඉතින් එහෙම ඔහුට ප්‍රකාශ කරලා අර අනන්ත ජිනේ කියලා ඔහු කියවනේ. එන ඔබ වහන්සේ අනන්ත ජිනද මාදිසාවේ ජිනා වොන්ති ඒපත්තා ආසවක්ඛය ආදී ගාථා වලින් එයත් මහන්සේ තමන් වහන්සේ වැණියුන් තමා ජින නම් වන්නේ කියලා මොකද කෙලසුන් ගිනු බැරි ජින ඒ ආශ්‍රවයන් ක්ෂය කළ බැරි ජිනේව ජින කියන නමට උන්වහන්සේ සුදුසුයි ගිනු දැනත්තා ඉඳුරම් දිනුවා කෙලසුන් දිනුවා දැන් මරුන් දිනුවා නේ ස්කන්ධමාර ස්කන්ධමාර මෘත්‍යමාර ආදී වශයෙන් දින පංච මාරයන්ම දිනුවා විපාල් මහන්සේ ජින මහන්සේ වැඩියා කොහාටද බරණට ඉසිපතන අනේ ඉසිපතනේට කිට්ටු වෙන වේලෙයි දැක්කා පස්වල කවුසන් ඔවුන් අතර ඇති කරගත්ත කතිකාවත සිද්ධාර්ථ තාපසයන් නැත්නම් තපස්වීන් අපකරා නැවත එනවා සෙල්ලා බහුල වෘත්තියට කියන්නේ මේ බොහෝ මේ චීවරාදිය සොයන්නට වැටිලා එයත් බැරිලා දෝ කොහෙද දැන් අපෝ සොයාගෙන ඉනවා දැන් ඉස්තර වගේ සැලකීම කරන්න උවමනා නැහැ ආසනයක් පමණක් පනවා තබමු වාඩි වීමට ඒ පාසිරු පිළිගැනීමට පාදවීමට ඒවා කරන්නට උවමනා නැtei කියලා ඒ ආසනයක් පමණක් පිළියෙල කරන කැපුවා. එහෙත් බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයට ලංවත් ලංවත්ම ඔවුන්ගේ කතිකාවතෙහි පිහිටා සිටින්නට බැරිව කෙනෙක් ගොස් පාසිවුරු පිළිගත්තා. තව කෙනෙක් ඒ පාපුතු ඒ පාද කතලිකා කියන පා තබාගෙන සේදීමට ඒ ඒ ඒ භාණ්ඩය ආදීව ගෙනත් ඔය උපකාර ඔක්කොම කළා. ඒ ඒ වතාවක් සියල්ලම කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පාසෝදා ගෙන ආසනෙහි වැඩ ඉඳගෙන මේ අයට කතා කළා. ඒ කතා කළේ තමන් වහන්සේගේ අවබෝධය පිළිබඳව කියන්නේ. ඔවුන් ඉස්සෙල්ලාම ඇහුවේ කතා කළේ ඇවැත්නි කියලා. ඇවැත්නි කියන්නේ ආවිසෝ කියන්නේ සමානයන්ට කරන කතාවක්. ඒකම කතා කරන්නට එපා. Taman වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තා. සත්‍යම දිගටම සත්‍ය අවබෝධ කරගත්තා. මම අනුශාසනා කරන්න අහන්න. ඒ යමෙක් දීගේ අත්තරලා පරිදිවන්නේ නම් යම් අර්ථයක් සිදු කර ගැනීම සඳහා එය සිදු කරගත්තා. ඒ නිසා මම අනුශාසනා කරන්නම් අහන්න. ඔවුන් ඒ ලෑස්ති වුණේ නෑ අහන්නට. ඔවුන් විශ්වාස කළේ නෑ මුලදී. දුෂ්කර ක්‍රියාවක් කරලා කොහොමද බුද්ධත්වයට පැමිණෙන්නේ කියලා. තුන්වරක් කියා ඇසුවේ නැති විට හුවා මම මේ සත්‍ය අවබෝධ කළයි කියන මේ විදිහේ කතාවක් ඊට පෙර නුඹලාට කියා තිබෙනවා මතකද? එවිට ඔවුන්ගේ ඇස්තරුණා. "ඉව නෑ ස්වාමීනි." එහෙමයි උත්තර දුන්නේ. "නෑ ස්වාමීනි. මීට පෙර නම් ඔබ වහන්සේ එහෙම අපට ප්‍රකාශ කරලා නැහැ." ආ එහෙනම් කන් යොමු කරන්න ආහන්න. යොමු කරමින් ආහන්න. මම ධර්මයේ දේශනා කරන්නම්. යාකම උන්වහන්සේ ධර්ම දේශනාව ආරම්භ ඒ ආරම්භ කිරීමේ කවුරුන් පිළිබඳව කියවෙන පිළිවෙතක්ද මෙහි එන්නේ කියලා තව සැලකිය යුතුයි. මහන්ත බදාරනවා ද්වේමේ භික්කවේ අන්තා සබ්බ දිතේ මනසේ විතබ්බා යෝචායං කාමීසු කාම සුකල්කාම යෝගෝ හීනෝ ධම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායන් අත්තකිල මතාම යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේතේ භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංගම් එහෙමයි වදා වේනේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිකම් භික්කවේ කියන්නේ මහණෙනි මේ කොටස් දෙකක් අන්ත දෙකක් කියලා ප්‍රතිපදාල ප්‍රතිපදා දෙකක් කොටස් දෙකක් ප්‍රවෘජිතේකු විසින් නොසෙවිය යුතුයි වේ ඉමේ වික්කවේ අන්තා පබ්බජිතේන නිසේවිතබ්බා වික්කවේ ඉමේ වේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා මහණෙනි ප්‍රවෘජිතේකු විසින් මේ අන්ත දෙක සේවනය නොකටයුතුය නොකටයුතුය මොනවාද ඒ යෝචායන් කාමේසු කාම සුඛල්ලි කාමි යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජනිකෝ අනරියෝ අනත්ථ සංඝ ඒ පළමු වැනි අන්තය කොටස එක් මද්ද යෝච අයන් යම් ඒ කාමේසු කාමයන් හි රූප ශබ්ද ගන්ධ රස පුත්හබ්බ යනුවෙන් දැක්වෙන මේ කාමයන් හි කාමේසු කාම සුඛල්ලිකාම යෝගෝ ඒ කාමයන්හි කාමයන් අරමුණු කොට උපදනා වූ ක්ලේශකාමයක් දැන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවාට කියන්නේ වස්තුකාමික ඒවා තමා අරමුණු ඒ අරමුණු වල එල්බගෙන හටගන්නා ලෝභය සංහාව තමා ක්ලේශකාමික ඒ නිසා කාම කියන වචනය විග්‍රහ දෙකකින් දක්වනවා මේ දෙරදෑරුම් අර්ථ ගැනීම සඳහා කාමේ තීති කාමෝ යා දැක්වෙන්නේ ක්ලේශ කාමෝ කාමේති ඉති කාමෝ කාමේති ඉති කාමෝ කැමැති වේනුයි කාම නමි ඒ කීවේ ක්ලේශ කාමී කියන සංහාවට ලෝභය කාමී තීති කාමෝ කාමීය තීති කාමෝ කියා තව විග්‍රහයක් තිබෙනවා ඒ කාමෝ කියන එකමයි විග්‍රහ කරන්නේ කාමීය තීති කාමෝ කැමැතිවනු ලැබේනුයි කාම නමි. ඒ එයින් දක්වන්නේ මේ වස්තු කාමය. අනේ වස්තු කාමයන්හි ක්ලේශ කාමයේදී වශයෙන් සුඛල්ලි කාම යෝග අල්ලි කියන්නේ මොකද්ද මේ? ඇලෙන බව. ඒ ඇලෙන්නේ කුමකින්ද? ලෝභයෙන්. එතකොට ඒ කාම වස්තුන්හි ක්ලේශ කාම සංඛ්‍යාත ලෝභයෙන් ඇලීම් වශයෙන් යෙදීම කාම සුඛල්ලි කාමියෝ දැන් ඒ කාමයන්හි ඇලෙන තැනත්තා කොහොමද අපි දක්වන්නේ කවුරුන් කියලා කාමයන්හි ඇලුණු පුද්ගලයා තමයි මේ ගිහි බන්ධනවලට බැඳී ගිහි ගෙයි වාසය කරන තැනත්තා ඔහුගේ තිබෙන්නේ කාම සුඛල්ලි කාමියෝ කියලා කාමේසු කාමසු කල්කාම යෝගය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාමයන්. ඒ පංචකාමයන් බුදුරජාණන් වහන්සේ. තවත් අවස්ථාවලදී වදාරලා තිබෙනවා නාහං විග්ගවේ අඤ්ඤං ඒක ධම්මං ඒක රූපංති සමුපස්සාමි යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය පිච්ඡති යතේදං විග්ගවේ ඉති රූපං ඉති රූපං විග්ගවේ පුරිසස්ස චිත්තං පරියාදාය පිච්ඡති අනේ ඉති රූප, ඉති ශබ්ද, ඉති ගන්ධ, ඉති රස, ඉති පොට්ටබ්බ කියන මේවා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාලා ඒවා පුරුෂයාට බලවත් වූ කාම වස්තුන් කාම වස්තු. ඒ බඳු කාම වස්තුන් වෙන මොනවත් තමන් වහන්සේ දක්නේ නැත. තමන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් නොදකින බව මහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. නාහං භික්කවේ අඤ්ඤං ඒක රූපංති සමුපස්සාමි යම් ඒවං පුරිසස්ස චිත්තං පරියාදාය තිච්ඡති. පුරුෂයාගේ සිත හාත්පසින්ම අල්ලාගෙන පවත්නා වූ තවත් එබඳු රූපයක් නොම දකිනීච්ච. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහ ගැනම එලෙස බදාලා. ඊළඟට අනිත් පැත්තෙන් වහන්සේ වදාලා නාහං විච්ඡවේ අඤ්ඤං ඒක රූපම්ති සමුපස්සාමි යං එවං ඉත්‍ත්‍යා චිත්තං පරියාදාය චිත්තති යතයිදං විච්ඡවේ පුරුෂ රූපං පුරුෂ රූපං විච්ඡවේ ඉත්‍ත්‍යා චිත්තං පරියාදාය චිත්තති එතකොට ඒ මේ ස්ත්‍රී පුරුෂ කියන මේ දෙපිරිසගේ ඔවුනොවුනට පිළෙන ඒ ඒ වුණ වුණගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා තරම් වූ බලවත් කාමයන් තවත් නැති බවයි ඒ සූත්‍ර වලින් උන්වහන්සේ වදාළා. අන්න එහි ඇලි ගැලී වාසය කරන යමෙකු වේනම් ඒ තැනැත්තා තමයි කාමේසු කාම සුකල්ලි කාම යෝග පුද්ගලයාය කියන්නේ. දැන් මේ කතා කරන්නේ කවුරුන් ගැනද? බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ප්‍රවෘජිතයන් ගැන. ප්‍රවෘජිතයය කියන්නේ කවරෙක්ද? දීගය අත්හැර ගිය කෙනෙක්. ගිහි බන්ධන කඩාගෙන ගිය කෙනෙක්. ඒ ගිහි බන්ධන කඩාගෙන ගිය කෙනෙකුට ඒ ඒ බව මේ පිරියදී නැත්නම් ඒ ගිහි බන්ධන යන්ගෙන් වෙන්ව ගිය බවක් පිරියදී ඒ පැවිදි භූමියේ සිටිමින් මේ කාමේසු කාම සුඛල්ලි කාම යෝගයේ කියන එකේ රැඳීම නුසුදුසුයි. සුදුසු නැහැ. ඒක තමන් බලාපොරොත්තු වන විමුක්තිය ලබා ගැනීමට ඉවහල් වන්නක් නොවේ. කියන එකයි එයින් ගන්නවා. ඒ නිසා ප්‍රවෘජිතයා විසින් අත්හලේති එකක්. ඉතින් මේක ප්‍රවෘත්තිය පමණක් නෙවෙයි සලකන්නට ඕන. ගිහියන්ද සලකන්නට ඕන ප්‍රවෘත්තියාගේ යහ පැවතුම බලාපොරොත්තු වන ගිහියන් විසින්ද පැවිද්දකු විසින් මෙලෙසයි ජීවත් විය යුත්තේ. ඒ නිසා අපි ඔවුන්ට බාධා නොකල යුතුයි. ඒ පැවැත්ම පවත්වාගෙන යන්නට කියලා ගිහියන්ව සලකන්නට ඕනේ. ඒ කාමීසු කාම සුකල්ලි කාම යෝගය. කාමයන්හි ඇලී ගැලී වාසය කරන බව. ඒකයි කාම සුකල්ලි කාම. ඊළඟට පැවිද්දන් බොහෝ සෙයින් අනුගමනය කළේ ඒ පිළිවෙත නොවේ. ඒ දඹදිව පැවිද්දන් වැඩි වශයෙන් අනුගමනය කළේ අනිත් පිළිවෙත. ඒ පිළිවෙත තමයි යෝචායන් අත්ත කිල මථානියෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ යන්නේ බුදුරජාණන් වහන්සේ වදාළා දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ යන පද තුනකින් එහි විශේෂණ කළේ කාමසුඛල්ලිකාම යෝගේ නම් පද පහකින් නේ කාමසුඛල්ලිකාම යෝගය ඊනෝ ඊනෝ කියන්නේ පහක් කියන එකනේ ඊනෝ පහක් ගම්මෝ කියන්නේ ග්‍රාම්‍ය ග්‍රාම්‍යයි කියන්නේ නුවණ දියුණු කරගත්ත එහෙම පුද්ගලයන්ගේ පිළිවෙතක් නොවන බව දැක්වීමයි ගම්මෝ හේතු ජනික කියන්නේ බහුජනක සාමාන්‍ය ජනයන් ප්‍රත්‍යජනේ කියන්නේ වැඩි දෙනානේ ප්‍රත්‍යජනය ඒ ප්‍රත්‍යජනය කියන කොටසට ඇතුළත් වන්නේ බහුජනයා පෝතජනිකෝ අනරියෝ උසස් එකක් නෙවේ. ඒ වගේම උසස් අය විසින් සේවනය කරන ආර්යයන් විසින් සේවනය කරන වර්ණනා කරන දේකුත් නෙවේ. අනත්ත් සංහිතෝ ඒ කාමීසු කාමසු කල්ලි කාමී යෝගයේ කියන මෙය අනර්ථය පිණිස පවතිනා. අර්ථය පිණිස පවතිනක් නොවේ. අනත්ත් සංහිතෝ ඒ අත්තිල මථාවියෝගයේ කියන එක ඇතැම් පරිද්දාන් පුරුදු කළේ ඒ Taman බලාපොරොත්තු වන විමුක්තියක් ලබා ගැනීම සඳහා පැවිද්දට පැමිණ ඉතින් මේ පිළිවෙතේ යෙදෙන දුෂ්කර ප්‍රතිපදාවක යෙදෙන්නේ ඒ මේ සඳහා විමුක්තිය සඳහා එය බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුක්ඛෝ ඒ ඒකාන්ත දුකක් නෙවෙයි දැන් දුක්ඛය කියන්නේ එතන කායික දුක්ඛයක්ම ලැබෙන්නේ. සමහර අය වුණ අතර සිටියා ඇන ගහපු ඇඳන් වල නිදාගන්න. ඇන උඩ නිදාගන්න. එලෙස තුනී කර ගැනීම සඳහා. ගිනි නැල වටේ ගහගෙන ඒ නැද ශරීරයේ තවනවා. ඉරමුදුන් සමයේ මෙහිදී ඉරමුදුනට ආපු වේලාවක ගිනිමැලයක් වටේ පත්තු කරගෙන මැදට වෙලා ඉන්නවා. වටේ ගිනි රස්නේ උඩින් අවු රස්නේ පැවෙනින් ඔවුන් සලකනවා මේ කෙලස් තලනවා කියලා. කෙලස් තල. එහෙම නැත්නම් ඔවුන් ඊටාම සීතල වේලාවක සීතල වතුරක මේ කර දක්වා උගුර දක්වා දෙල්ල දක්වා යට කරගෙන ඉන්නවා. කෙලෙස් සෝදා හැරීම සඳහා. එහෙම නැත්නම් ගොනික් වගේ හැසිරෙනවා. ගොනික් වගේ යන්නේ සතර ගාතේ කන්නේ අතින් අරගෙන නෙවෙයි බිම දාපු දෙයක්. ඒ විදිහට බල්ලා වගේ හැසිරෙනවා. අජසීල එළුවා වගේ හැසිරෙනවා. අජසීල, ගෝසීල, කුක්කුර සීල. අජවත ඒ වාගේ කලේ මේ දුෂ්කර ක්‍රියා වශයෙන් ඒක මොන පිළිවෙතද අත්ත කිල මථාන් යෝගය අත්ත කීවේ තමාගේ මේ ආත්ම භාවය මේ ස්කන්ධ පංචකය අත්ත කිල මත කියන්නේ විවේක කරවන පීඩා කරවන ඒ ශරීරයට දැඩි දුක් දීමේ යෙදීම අත්ත කිල මථාන්නේ ඒක අර තරම්ම නරකයි කියලා උන්වහන්සේ වදාළේ නැහැ. කාමේසු කාමසුඛල්ලිකාම යෝගයේ තරම් පහත් කොට වදාළේ නැහැ. හීනෝ කීවේ නැහැ උන්වහන්සේ ගම්මෝ කීවේ නැහැ. හෝතුජනිකෝ කීවේ නැහැ. උන්වහන්සේ වදාළේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංඛ දුක්ඛෝ ඒ පිළිවෙතේ යෙදෙන තැනැත්තාට එයම දුකක්. ඒ නිසා ශරීරයට ලැබෙන්නේ දුක. ඒ නිසා ඒක දුකක්. අනාර්ය ආර්යයන්ගේ මගක් නෙවෙයි. ඒ නිසා ඒක අනාර්යයි. අනාර්ය කියන්නේ උසස් එකක් නෙවෙයි. අනර්ථ සංගීතෝ ඒ පිළිපදින්නා හත යහපතක් වන්නේ නැහැ. අර්ථයක් සිදුවන්නේ නැහැ අනර්ථයක් සිදුවන්නේ අයහපත ඉතින් අයහපත සිදුවන බව වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා අකුක්කුරවතිය සූත්‍ර වලදී එහෙම මේ ඒ කුක්කුරවතිය සූත්‍රයේදීනේ කුක්කුර වෘතයයි ගෝ වෘතයයි ආරක්ෂා කරන දෙන්නෙක් ආවනේ අවිල උන්වහන්සේ වෙතට එක්කෙනෙක් වාඩි වුණා බල්ලෙකු වගේ ටිකක් කරකැවිලා ඉඳගත්තා අනිත් එක්කෙනා ගුණා වගේ ලැජ්ජා මේ läගලා එක්කෙනෙක් අනිත් එක්කෙනාගෙන් වුණත් ඇහුවා. මේ අපි මේ විදිහේ ප්‍රතිපත්තියේ යෙදෙන ස්වාමීනි අපි කොහෙද උපදින්නේ? ඊවාන්නේපා උදැන. නෑ නෑ තේරෙත් කරනවා කියන්නේ. ඊවා මේ ගොනිකු නොවි ගොනිකු වගේ හැසිරෙන හේතුවෙන් මැරි ගොස් උපදින්නේ ගුණ අතර ඉන්න. ඒ වගේම අනිත් එක්කෙනා ගැන සීලය. අනේ එහෙම මේ දුෂ්කර ප්‍රතිපදාවෙන් මේ ඒ අත්කිල මතාවියෝගෙන් සිදුවන්නේ අනර්ථයක්ම. කෙලස් දැවීම කෙසේ වෙතත් අනර්ථයක්ම සිදුවන. ඒ නිසා දුක්ඛ අනරියෝ අනර්ථසක්. දැන් අප කවුරු පිළිගන්නා කරුණක් මේක බෞද්ධ වූ හැමදෙනාම පිළිගන්නවා මේ කාමේසු කාමසුකල්ලිකාම යෝගේ කියන ශරීරයට ශරීරය මේ පංචකාම සම්පත්තියෙන් මේ මේ සම්පර්පණය කරමින්ම කෙනෙකු ඔය නිර්වාණ මාර්ගෙහි ගමන් කරනවා නොවේ කියන්නේ. ඒ විශේෂයෙන්ම පැවිද්දකු විසින්. ඒ වගේම අත්තිකිල මථාන යෝගයේ ගමන් කොටද කෙනෙකුට නිවනට පැමිණෙන්නට නිර්වාණ අවබෝධය කරන්නට හැකි වෙනවයි කියන එකද අප පිළිගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා. ඒ ප්‍රත්‍යක්ෂ කොට ඒ මගම ගියා. ගිය නිසාම වහන්සේට අවධාරණයෙන් අන්‍යයන්ට ප්‍රකාශ කළ හැකි කුමක්ද පිළිපැදිය යුතු මාර්ගය ඒ නිසා උන්වහන්සේ වදාරනවා ප්‍රවෘත්තියෙකු විසින් පිළිපැදිය යුතු වන්නේ මෙන්න මේ මඟයි කියන්නේ. ඒතේතේ භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම. මහණෙනි මේ කියන ලද අන්ත දෙක කොටස් දෙක ඒ ප්‍රතිපදා දෙක දෙකෙහි දෙකට නොපැමිණ අනුපගම්ම මධ්‍යමා ප්‍රතිපදා මධ්‍යම වූ ප්‍රතිපදාව තථාගතේන තථාගතයන් වහන්සේ විසින් අභිසම්බුද්ධා තමන් වහන්සේගේ නුවණින් ඒ විශිෂ්ට නුවණින් දැනවදාලා වෙනවා. ඉතින් ඒ ඒ විශිෂ්ට නුවණින් දැනවදාළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාතේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳවද මහන්සේ විශේෂණ යොදනවන් චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංකල්ප චක්කු කරණී දැන් කෙනෙකුට ඇස තිබුණත් ඇසෙන් හැම දෙයක්ම පෙන්වන්නේ නැහැ ඇසට හැම දෙයක්ම පෙනෙන්නේ නැහැ ඇසෙන් දැකිය හැක්කේ ලෝකෙහි තිබෙන දේවලින් ඉතාම සුළු දෙයක් සුළු කොටස. අපි ලෝකයේ කියන එක රූප වශයෙන් ගත්තොත් රූප 28ක් තියෙනවා. ඒ රූප 28 අතුරෙන් ඇසෙන් දැකිය හැක්කේ එකම රූපයයි ඒකයි කියන්නේ රූපායතනය නැත්නම් වර්ණ රූපය. ඇසින් දැකිය හැකි එක පමණ. ඒ පමණයි. ඒක අපි හිතාගෙන ඉන්නේ නම් ඇසින් ලෝකයේ තිබෙන ඔක්කොම දකින්නයි. එහෙම දැකීමේ ශක්තියක් ඇහි නෑ, ඇහි උපදින සිතටත් නෑ. ඇහි කොහොමටත් නෑ ඔක්කොම දකින්නට පුළුවන් ශක්තියක් ඇහි උපදින සිතටයි ඒ දැකීම තිබෙන්නේ. ඒ දකින්නේද ලෝකයේ තිබෙන දේවලින් ලෝකයයි කියන දෙයින් එකක් එක කොටසක් ඒකත් ලෝකයක් තමයි. ඒ රූපායතන සංඛ්‍යාත ලෝකය විජ්ජති පවිජ්ජති ලෝකෝ කියන තේරුමෙන් ඒ ලෝකේ දැකලා. වෙන කිසිවක් දකින්නට බැහැ. නමුත් නුවණ එහෙම නෙවෙයි. චක්කු කරණී කීවේ මේ දර්ශනය සිදු කරන දැකීම සිදු කරන ධර්ම. චක්කු කරණී. එතකොට ඇසෙන් දකින්නවා වගේ දැන් අපි සමහර ඒවා පිළිබඳව ප්‍රත්‍යක්ෂයක්ම කියනවනේ අපි ප්‍රත්‍යක්ෂ කළයි කියලා. දර්ශනේ දැකීමයි කියන එක ප්‍රත්‍යක්ෂයක් හැටියටයි ඒක කියන මේ මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා. ඉන්ද්‍රිය පහක් නැත්නම් හයක්ම දක්වනවා. එයින් ඉන්ද්‍රිය පහක ප්‍රත්‍යක්ෂයක් ගැන කතා කරනවා. මොකද ඉන්ද්‍රිය පහක් ප්‍රත්‍යක්ෂය කියේ චක්කු සෝත ධාන ජීවහා කාය. ඒ වයින් ඇති කර ගන්නා දැනීම ප්‍රත්‍යක්ෂය හැටියට ගන්නවා. ඒවටයි කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ. ඒ නිසානේ කෙනෙක් කියන්නේ මම ඇහිම දැක්කයි කියලා. අර ඒ තව මම දැක්කයි කිව්වම හරි. නමුත් ඒක තවත් සාහවුරු කරන්නට අවධාරණය කරන්නට කියනවනේ මම ඇහිම දැක්කයි කියලා. ඒ ඇහිම දැක්කයි කියන්නේ ඇහැ මේ දැකීම කරන දැකීම ක්‍රියාව ප්‍රත්‍යක්ෂ කරන ධර්මයේ හැටියට. ඒක සාක්ෂාත් කරන නැත්නම් අත්දකින ධර්මයේ හැටියටගෙන මම ඇහින්න බෑ. නමුත් ඇහැ බොහෝ විට අපව රවටෙනවා. අපි අවදීකින් කියනවා නම් අපි හැමදෙනාම ඇහැට රැවටිලා තමයි ඉන්නේ. ඇහෙන් දක්වන මේ දර්ශනයට රැවටිලා ඉන්නේ. ඒ නිසා ඒ දැකීම නෙවෙයි මෙතන ගන්නෙ චක්කු කරණී කියේ මෙතන ඇසෙන් අනිත් දේවල් නැත්තම් රූපාරම්මණය දකින්නාක් නෑ. මේ ස්කන්ධ පංචකය පිළිබඳ ඇතිතතු දක්වන නුවණ උපදවන පිළිවෙත කුමක්ද මජ්ක්‍ධිමා ප්‍රතිපදා. ඒ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන මේ පිළිවෙත නුවණ ඇස ලබා දෙන පිළිවෙතක්. ඒකයි ඒ උගන්න චක්කු කරන්නේ. නුවණ ඇස ලබා දෙන දැන් මේ පින්තුන්ට කවුරු හරි කියතොත් සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණෙන්නට නම් මෙන්න මේ පිළිවෙතෙහි යෙදෙන්නටයි කියලා ඒ කියා දෙන පිළිවෙත කුමක්ද? අන් කිසිදු පිළිවෙතක් නෙවේ ඒ මේ මාර්ගයේ වශයෙන් දැක්වූ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. ඒ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවෙහි පිළිපදින තැනත්තා ප්‍රධාන වශයෙන්ම ධර්ම දෙකකට ගැටෙන්නේ නැහැ. මොනවාද මේ දෙක? අනුනය පටිඝය නැත්නම් තණ්හාවයි ද්වේෂයයි කියන එක. ඒ දෙකට නොවැටෙන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් නුවණ උපදවන බැරි. නුවණ උපදවන. මේවට වැටෙන්නේ මක් නිසාද කියන්නේ දැන් කෙනෙක් කා සමග හෝ තරහ වෙනවා නම් නැත්නම් කවුරුන් හෝ කරන ක්‍රියාවක් සම්බන්ධයෙන් කෙනෙකු තුල තරහව උපදිනවා නම් එයින් කෙනෙක් තේරුම් ගත යුතු දෙන්නේ කුමක්ද මෝඩකම නිසා තරහව නැති වෙන එකක් නිසා තරහව නැයි කියන්නට සුදුසු නැහැ මෝඩකම නිසා තරහව නැයි කියන්නට ඕන තරහව කියන්නේ වෙනම ධර්මයක් තමයි නමුත් ඒ තරහව ඇති වුණේ මෝඩකම නිසා. මොත්